අස්ගිරිය පුරාණ ගල්ලෙන් විහාරය යන උභය විහාරාධිපති බැණ්ඩිය මුල්ල විද්‍යාශේකර මහපිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය බැලුම් මහර ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ මාසය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ අද දිනට નિયમિત මාතෘකාව පටිච්ච සමුප්පාදේ එන සෝලසාංග අතරින් සංඛාර නම් වූ දෙවන අංගය පිළිබඳවයි.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 ඒ සඳහා අපට ලැබුණු මාතෘකාව පටිච්ච සමුප්පාදේහි සෝලසාංග අතර එන දෙවන අංගය හැටියට සඳහන් වන සංඛාර කියන දහම් පදය විවරණය කරන්නට පින්වත් හැමදෙනාම දන්නවා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ හැටියට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම්දම් පුරලා වහන්සේ විසින් මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන වහන්සේ සකල ලෝක සත්වාසීන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් යුතුව මේ ධර්මයේ දේශනා කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ දැකීම කියලා කියන්නේ ධර්මයේ දැකීමයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බුදුරජාණන් වහන්සේ දකින්වයි කියලා කියන්නේ ධර්මයේ දැකීම. එදා වක්කලී භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙස බලා සිටින අවස්ථාවේ උන්වහන්සේ ධර්මයේ පැහැදිලි කරමින් වක්කලී ස්වාමීන් වහන්සේට ධර්ම කරුණු පැහැදිලි කරමින් ධර්මය දැකීමේ අවශ්‍යතාවය දහම අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කළා. එන්නතුනේ ධර්මය දැකීම කියලා කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ දැකීමයි. ඒ අනුව යමෙක් ධර්මයේ දකින්නවායි කියලා කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම තුලින් ඒ ධර්මයේ දැකීම තුලින් බුදුරජාණන් වහන්සේ දැකීමේ අවස්ථාව උදා වෙනවා. මේ පටිච්ච සමුප්පාද ධර්මයට සදාහන් වෙනවා තවත් නමක් හේතුඵල ධහම කියලා. එදා අස්සජී මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරන අවස්ථාවේ උපතිස්ස මානවකයාට මුණ ගැහිලා මේ උපතිස්ස මානවකයා සංසුන් ඉඳුරන් ඇතිව බිමට හෙළූ net ඇතිව මහා මග වඩින මේ ශ්‍රමණයන් වහන්සේ දැකලා පැහැදීමටපත් වෙලා අසා සිටිනවා ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? කද්ද ඔබ වහන්සේගේ ධර්මය? ඒ අවස්ථාවේදී අස්සජී මහරහතන් වහන්සේ දේශනා කරන්නේ ඒ හේතුඵල ධාම පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව. ඒ අවස්ථාවේ උන්වහන්සේ පැහැදිලි කර බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය කියන කාරණය වහන්සේ පැහැදිලි කරනවා. ඒ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ බුදුරජාණන් වහන්සේ යමක් හට ගැනීම ඒට හේතුව ඒ නැති කිරීම මේ කියන හේතුඵල ධහම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණයි කියලා මේ ධර්මයේ සාරය හැටියට දේශනා කරන්නට යෙදුණා. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර නොගැනීම නිසා සත්වයා සංසාර ගමන තුල භවයෙන් භවය සැරිසරන ආකාරය පිළිබඳව විවිධ ධර්ම විග්‍රහයන් තුල අපිට දැනගැනීමේ අවස්ථාව තිබෙනවා. පටිච්ච සමුප්පාද ධර්මය තුල හේතුඵල ධහම තුල සඳහන් වන 16 සාංගයන් අතර අවිජ්ජා පච්චයා සංඛාරා පළවෙනි අංගය අවිජ්ජාව මේ අවිද්‍යාව කියලා කියන්නේ නොදැනීම ඒ නොදැනීම ප්‍රත්‍ය කර ගනිමින් සංඛාරා සංඛාරයන් රැස් කරනවා. වෙනතුනි මේ සංඛාර කියන වචනය සිංහලෙහි සඳහන් වෙන්නේ සංස්කාර කියලා. නිර්වාණය හැර සියලු දේ සංඛාර කියන වචනයට යටත්. අපි ජීවත් වෙන මහ පොළොව, ඉරහඳ තාරකා මේ සියලු දේම සංඛාර කියන වචනයට යටත්. නිර්වාණය විසංඛාර සංඛාර නොවන එකම දේ නිවනයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ ප්‍රථම උදාණය තුල මේ කාරණය පැහැදිලි කරලා තිබෙනවා. අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුන ගහකාරක දික්ඛෝසි පුනගේ හම්නකාහති සබ්බාතේ පාසුතා භග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා මේ සදාහන් කලේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කළ ප්‍රථම උදානය වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ සතුට ප්‍රකාශ කළ අවස්ථාව. ඒ තුල සඳහන් වෙනවා විසංඛාර ගතං චිත්තං. මේ විසංඛාර කියන වචනය තුලින් අර්ථවත් කරන්නේ නිවන. සංඛාර කියන වචනය තුලින් අර්ථවත් කරන්නේ නිවන හැර අනිත් සියලුම දේ සංඛාර සංස්කාර හැටියට සඳහන් වෙනවා. වෙනතුනේ මේ සංඛාර නැත්නම් සංස්කාර මේ වචනේහි විවිධ අදහස් සූත්‍ර පිටකයේ තුලත් අභිධර්ම පිටකයේ තුලත් විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විවරණයන් සිද්ධ කරලා තිබෙනවා. එහි එකම අදහසකින් නොවේ ඒට හොඳම නිදර්ශනය තමයි මාත්‍රුකා කරන්ට යදුණු පටිච්ච සමුප්පාදේහි එන සංඛාර කියන වචනේ. ඒ තුල අර්ථවත් කරන්නේ වෙනත් අදහසක් ඒ වගේම විවිධ අවස්ථාවල සංඛාර කියන වචනය විවිධ අර්ථයන්ගෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං ූප සමෝසුකෝ මෙතනක් සඳහන් වෙනවා අනිච්චාවත සංඛාරා ඒ වගේම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදී උන්වහන්සේ අවසාන බුද්ධ වචනය හැටියට සඳහන් කරනවා හන්දදානි වික්ඛවේ ආමන්ත්‍යාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත සංඛාර කියන වචනය සඳහන් කරනවා ඒ වගේම භාවනා පිළිබඳව සඳහන් කිරීමේදී චූල වේදල්ල වැනි සූත්‍ර දේශනාවන් තුල මේ සංඛාර කියන වචනය විවිධ අදහස් තුලින් විවරණය කරලා තිබෙනවා. එනිසා පින්නතුනි මේ සංකාර සංස්කාර කියන වචනය විවිධ අදහස් වලින් විවිධ අර්ථයන් වලින් ඉදිරිපත් වෙලා තිබෙන බව අපි මූලිකවම අවබෝධ කරගන්න අවශ්‍යයි. සංකාර කියන වචනේ මා මුලින් සිහිපත් කළා වගේ නිවන හැර සියලු දේම සංඛාර කියන වචනය තුලින් සඳහන් වෙන්නේ සංස්කාර. නිවන විසංඛාරණ නිවන හැර සියලුම දේ සංස්කාර. පටිච්ච සමුප්පාදයේ සඳහන් වන අවිජ්ජා පත්‍ය සංඛාරා කියන කාරණය අපි එකිනෙක විවරණය කරලා බැලුවොත් තත්ත කතමේ අවිජ්ජා පච්චයා සංඛාරා පුඤ්ඤාභි සංඛාරෝ අපුඤ්ඤාභි සංඛාරෝ ආනිඤ්ඤාභි සංඛාරෝ කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ පටිච්ච සමුප්පාදයේ සඳහන් වෙන මේ සංඛාර අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන අවිද්‍යාව නිසා ඇතිවන සංස්කාර පළවෙනි එක පුඤ්ඤාභි සංඛාර. වෙනතුනේ පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ දාන සීල භාවනාදී පින්කම්. තත් කතමෝ පුඤ්ඤාභි සංඛාරෝ දානමයා සීලමයා භාවනාමයා අයං උච්චති පුඤ්ඤාභි සංඛාරෝ. වෙනතුනේ පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ පින්කම් කුමන පින්කම්ද? දාන, සීල, භාවනාදී පින්කම්. පුඤ්ඤාභි සංඛාර ඇටියට සඳහන් වෙන්නේ අප විසින් සිද්ධ කරන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්. දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. දානය කියලා කියන්නේ පරිත්‍යාගය. අපි උපභෝග පරිභෝග විවිධ සැප සම්පත් ලබලා තිබෙන්නේ ඒ දානය නිසා පරිත්‍යාගය විවිධ අවස්ථාවලදී අපිට පරිත්‍යාගයන් කරන්න පුළුවන් බුද්ධ ආදී උතුමන් වහන්සේලාට ඒ වගේම පිළිසරණක් අවැසි අයට දුගී මගී යාචකාදීන්ට මේ විදිහට පූජා බුද්ධියෙන් අනුග්‍රහ බුද්ධියෙන් ආදී වශයෙන් විවිධ විදියට පරිත්‍යාගයේ දානේ දීමනාව සිද්ධ කරන්න පුළුවන්. ඒවා පින්කම්. ඒ විදිහට සිද්ධ කරන පින්කම් පුඤ්ඤාභි සංඛාර හැටියට සඳහන් වෙනවා. ඒ වගේම සීලමය පින්කම් සීල රැකීමත් පින්කමක්. සීලය ආරක්ෂා කර ගැනීම පින්කමක්. කාමාවචර සුගති භූමිය වල උප්පත්තිය ලැබීමේ අවකාශය තිබෙනවා. කය වචන දෙකේ සංවර භාවය ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ශික්ෂාපදේ ආරක්ෂා කරන වාරයක් පාසා පින් සිද්ධ වෙනවා. එනිසා දස පුණ්‍යක් ක්‍රියාවන් අතර සඳහන් වෙනවා. පින්කම් 10ක් පිළිබඳව විවරණය කරන තැන දාන සීල භාවනා පත්තිපත්තානුමෝදන ආදී වශයෙන් අන්න අය සතු වස්තුව ගැනීමෙන් වැළකීලා කටයුතු කරන වාරයක් පාසාම පින් සිද්ධ වෙනවා බොරු කීමෙන් වැළකීලා හොඳ වචන යහපත් වචන සත්‍ය වචන කතා කරන වාරයක් පාසා පින් සිද්ධ වෙනවා සීලමේ වශයෙන් රැස් කරගන්නවා පුඤ්ඤාභිසංකාර හැටියට සඳහන් වෙනවා. ඒ වගේම භාවනාමය පිංකම් භාවනාව තුළින් චිත්ත සමාධිය දියුණු කරගෙන මාර්ගඵල දක්වාම ගමන් කිරීමේ අවකාශය තිබෙනවා. ඔත් භාවනාවත් පිංකමක් හැටියට මෙත් වැඩීම තුළින් සත්වයාට මෛත්‍රිය පැතිරීම තුළින් අපිට පින් සිද්ධ වෙනවා. අන් අයට කරුණාව, දයාව, මෛත්‍රිය දැක්වීම. පින් සිද්ධ වීමේ කාරණා. සපුඤ්ඤාභිසංකාර කියලා කියන්නේ දාන, සීල, භාවනාදී වූ පින්කම්. එහි විපාක හැටියට කාම සුගති භූමිවල උප්පත්තිය ලැබීමේ හැකියාව තිබෙනවා. කාම ලෝක 11ක් පිළිබඳව සඳහන් වෙනවා. එය කාම සුගති භූමි සහ කාම දුගති භූමි හැටියට සඳහන් වෙනවා. කාමාවචර කුසල විපාක, කාමාවචර අකුසල විපාක. කාම ලෝකයේ සුගති භූමිය වල උප්පත්තිය ලැබීමට හේතු වෙන්නේ පින්කම් සිද්ධ කිරීමයි. කාම සුගති භූමිය අතර මනුෂ්‍ය ලෝකය දුර්ලභංච manussත්තා මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගැනීම දුර්ලභයි මේ දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් පින්නතුනි අපිට ලැබිලා තියෙන්නේ අපි පින් දහම් සිද්ධ කිරීම නිසා දානමය සීලමය භාවනාමය ආදී වශයෙන් මේ දස පුණ්‍යක්‍රියාවන් පින් දහම් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කිරීම නිසා අපිට විපාක හැටියට මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යයන් හැටියට උප්පත්තිය ලැබලා තියෙනවා. බලන්න ඔබ කල්පනා කරලා කොයිතරම් වාසනා මහිමයක්ද? මුළුමහා සත්ත්ව ලෝකයේ සත්වයන් අතර මනුෂ්‍ය හැටියට උප්පත්තිය ලැබලා තියෙනවා. උසස් මනසකින් යුතුව ප්‍රතිසන්දිය ලැබලා තිබෙන්නේ. මේ පුඤ්ඤාදි සංඛාර පින්දහම් සිද්ධ කිරීම නිසා. එනිසා පින්නතුනේ දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දිය ලැබීමේ හැකියාව තිබෙනවා. කාම සුගති භූමිය අතර දිව්‍ය ලෝක 6 සහ මනුෂ්‍ය ලෝකය. කාම සුගති භූමි හතක් පිළිබඳව සඳහන් වෙයි. චාතුම් මහරජකේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන් රති පරිනිම්මිත වසවර්ති. මේ සදිව්‍ය ලෝකවල දෙවියන් හැටියට උප්පත්තිය ලැබලා දිව්‍ය සැප ඒ දිව්‍ය ආශ්චර්ය ඇතුව කටයුතු කිරීමේ මහානුභාව සම්පන්න දෙවියන් හැටියට මහේසාක්‍ය දෙවියන් හැටියට උප්පත්තිය ලැබලා කටයුතු කිරීමේ අවකාශය උදා වෙලා තිබෙනවා. ඒ පින්දහම් පින්කම් සිද්ධ කිරීම නිසා. ඒ නිසා අපේ පුඤ්ඤාදි සංඛාර හැටියට සඳහන් කරන්නට යෙදුනේ දාන සීල භාවනාදී මේ ඌ පින්කම් ඒ පින්කම් වල විපාක හැටියට මනුෂ්‍ය ලෝකයේ තුලත් ඒ වගේම දිව්‍ය ලෝක තුලත් ප්‍රතිසන්දිය ලැබීමේ අවකාශය තිබේ. දෙවෙනි කාරණය තමයි අපුඤ්ඤාභි සංඛාරෝ. අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ කාමාවචර අකුසල චේතනා. දැන් අපුඤ්ඤ කියලා කියන්නේ පුණ්‍ය කියන වචනයට ප්‍රතිපක්ෂ විරුද්ධ නිසා. පින් වල විරුද්ධ පදය තමයි පව්. පව්කම්. ප්‍රාණඝාතාදී පව්කම් අකුසල කර්මයන් හැටියට සඳහන් කරන්නේ මේ අපුඤ්ඤාවි සංකාර. පුඤ්ඤාවි සංකාර පින්කම් අපුඤ්ඤාවි සංකාර පව්කම්. විවිධ පාප කර්මයන් පිළිබඳව මේ ධර්මයේ තුල විවරණය කරලා තිබේ. ප්‍රාණඝාතය අන් අයගේ ජීවිත තොරකිරි කුරා කුහුඹ වගේ පටන් මිනිස්සයා දක්වා අන් අය සතු දේවල් පැහැර ගැනීම පව්කම් බොරු කීම මේ විදිහට විවිධ පාප කර්මයන් අකුසල කර්මයන් සිද්ධ කිරීම නිසා එහි විපාක ලෙස ප්‍රතිසන්දිය ලබනවා කාම දුගති භූමිවල. ඒවත් කාම ලෝක. නමුත් දුගති භූමි. සතර අපාය හැටියට සඳහන් වෙන්නේ නරක තිරිසම් പ്രേත අසුර. මේ සතර අපායවල ප්‍රතිසන්දිය ලැබීමට හේතුව තමයි පව්කම් සිද්ධ කිරීම. පින්කම් සිද්ධ කිරීම නිසා මනුෂ්‍ය ලෝකයේ ඇතුළු දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දිය ලබනවා. පව්කම් සිද්ධ කිරීම නිසා සතර අපායවල ප්‍රතිසන්දිය ලබනවා. නරකය කියලා කියන අටමහා නරකය. සංජීවේ කාල සූත්‍රයේ සංඝාතේ රෞරවේ මහා රෞරවේ තාපේ ප්‍රතාපේ අවීචි මේ විදිහට මේ නරකයන් තුල අවීචි මහා නරකය දක්වා 136ක් වූ මේ මහා නරකාදී උප්පත්තිය ලබන්නේ විවිධ පාප කර්මයන් සිද්ධ කිරීම නිසා. දැන් ප්‍රාණඝාතය කියන පාප කර්මය සිද්ධ කළාම ඒ වගේම පංචානන්තරීය පාප කර්මයන් සිද්ධ කිරීම විවිධ ආකාරයෙන් සිද්ධ කරන පාප කර්මයන් වලට විවිධ නරකයන් දුක් විපාක තියෙන ස්ථානයන් නිර්මාණය වෙලා තිබෙනවා. එනිසා පුඤ්ඤාදි සංඛාර කියලා කියන්නේ පව්කම් පව්කම් කිරීම නිසා සතර අපායවල උප්පත්තිය ලබනවා. නරකය තුල. තිරිසං අපාය මේ පිට අපිට දකින්න ලැබෙන අපාය. විවිධ සත්වයන් වෙලා උප්පත්තිය ලබලා විවිධ දුක්ඛ වේදනාවන් වලටපත් වෙන. බල්ලෝ බලල්ලු බවටපත් වෙලා විවිධ ප්‍රාණීන් බවටපත් වෙලා ජීවිතය තුල ඒ සත්‍යයන් විඳින දුක්ඛ වේදනාවන් ආහාරය නිසා රෝගී තත්ත්වයන් නිසා මහමග ජීවිතයේ විවිධ අනතුරු වලටපත් වෙලා ප්‍රාණේ නැති වෙන අවස්ථා මේවා අපිට සියසින් දැක ගැනීමේ අවකාශය තිබෙනවා. නිසා පින්නතුනේ පව්කම් සිද්ධ කිරීම නිසා තිරිසන් අපායේ තිරිසනුන් හැටියට උප්පත්තිය ලැබලා දුක් වේදනාවන් වලටපත් වෙනවා. പ്രേත ලෝකේ අසුර ලෝකයේ තුල പ്രേත පිසාචාදීන් බවටපත් වෙලා විවිධාකාරයෙන් ලෝයට සංගරා වැනි ධර්ම ග්‍රන්ථයන් තුල සරලව බුදුබණ ඉදිරිපත් කරන ලෝවැඩ සංගරා වැනි ග්‍රන්ථයන් තුල මේ කරුණු මනාව පැහැදිලි කරලා දීලා තිබෙනවා. පව්කම් කරලා තමයි പ്രേත ආත්ම භාවවලටපත් වෙලා තියෙන්නේ. പ്രേතයන්ගේ කටට මහා සාගරය හැරෙව්වත් ඒ ජලය ඒ ආකාරය යොමු කළත් තිබහ නැති වෙන්නේ. සෙම්සොටු අනුභව කරලා ඉන්නේ. ඒ නිසා අවට පරිසරයේ සිටින പ്രേත පිසාචීන් බවට පත් වෙලා තිබෙන්නේ පව්කම් සිද්ධ කිරීම නිසා. ඒව සඳහන් වෙන්නේ අපුඤ්ඤාවි සංකාර. වෙනතුනේ අපි මේ විවරණය කරමින් සිටින්නේ පටිච්ච සමුප්පාදයේ සඳහන් සංඛාර කියන වචනේ. පටිච්ච සමුප්පාදයේ සඳහන් සංඛාර කියන වචනය මේ සංස්කාර අවිද්‍යාව නිසා සංස්කාරයන් රැස් කරන්නේ ඒ මොන සංස්කාරයක්ද පළවෙනි එක පුඤ්ඤාදි සංකාර පින්කම් දෙවෙනි එක අපුඤ්ඤාදි සංකාර පෞකම් තත්ත කතමෝ අපුඤ්ඤාදි සංකාරෝ අකුසලා චේතනා කාමාවචර පුඤ්ඤාදි සංඛාරයන් නිසා කාම සුගති භූමිවලත් අපුඤ්ඤාදි සංඛාරයන් නිසා කාම දුගති භූමිවලත් ප්‍රතිසන්දිය ලබනවා තෙවනුව සඳහන් වෙනවා ආනිඤ්ඤාදි සංඛාරා අත්තගතමෝ ආනෙන්ජහාවි සංඛාරෝ මේ ආනෙන්ජහාවි සංඛාර කියලා කියන්නේ කම්පා නොවන කුසල ධර්ම සකස් කරණය කම්පා නොවන භවයන් සකස් කරන කියන ආනෙන්ජහාවි සංඛාර කියලා තුනේ ආනෙන්ජහාවි සංඛාර කියලා කියන්නේ ධානයන් ධානයන් උපදවා ගැනීම සිත සමාධිගත කරලා දියුණු තත්ත්වයටපත් කරාම ඇති වෙන්නේ ධානසිත උපදවා ගන්නවා කියලා කියනවා. ආනින්ජා විසංඛාර කියලා කියන්නේ ධාන සමාපatti උපදවා ගැනීම. වෙනතුනේ ධාන වැඩිම කියලා කියන්නේ මේ අෂ්ට සමාපatti උපදවා ගැනීම. අෂ්ට සමාපatti ප්‍රථම අධ්‍යානය, ဒုတိ ය අධ්‍යානය, තෘතීය අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය. ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා, නාසඤ්ඤායතන. මේවා සඳහන් වෙන්නේ අෂ්ඨ සමාපatti හැටියට. මේ අෂ්ඨ සමාපatti මේ ධානයන් උපදවා ගැනීම තමයි ආනෙන්ජාභි සංඛාර කියලා සඳහන් වේ. ධාන වැඩිම නිසා එහි විපාක හැටියට රූපාවචර බ්‍රහ්මලෝකවලත් අරූපාවචර බ්‍රහ්මලෝකවලත් ප්‍රතිසන්දිය ලැබීමේ අවකාශය තිබෙනවා. මේ ධානයන් වඩලා පුරුදු පුහුණු කරලා ඒ විපාක හැටියට ඒ ධානසිත උපදවා ගැනීම නිසා රූපාවචර අරූපාවචර ආදී වශයෙන් බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දිය ලැබීමේ හැකියාව ලැබෙනවා. දැන් පින්නතුන්ට සරලව පැහැදිලි වෙනවා ඇති අවිද්‍යාව නිසා සංස්කාරයන් රැස් කරනවයි කියලා කියන්නේ පින් කිරීම, පව් කිරීම, ඒ වගේම ධාන උපදවා ගැනීම. ඒ නිසා තමයි සසර ඉපදෙමින් පෙරමින් මේ භවයේ සකස් වීම. පටිච්ච සමුප්පාදයේ සෝලසාංග තුල පැහැදිලි කරන්නේ සත්වයා මේ සසර උප්පත්තිය ලබන භවයේ සකස් කරන ආකාරය. අවසානයේ ජාති ජරා ව්‍යාධි මරණ වලට පත්වෙන හැටි. සම මෙතනින් අදහස් කරන්නේ නැහැ පින් කිරීම නොකළ යුතුයි කියලා. ඒ වගේම ධානය උපදවා ගැනීම නොකල යුතුයි කියලා. පව්කම් නම් අපි නොකල යුතුමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට උගන්වන කාරණය තමයි සංසාරයෙන් එතර වීම. මොන භාවයක සිටියත් අපි සෝවාන් මාර්ගඵලයට මෙහා අපි හැම දිනාගේම භව ගමන අවිනිශ්චිතයි. ඒ නිසා මාර්ගඵල උපදවාගෙන සසරින් එතර වීමට අවශ්‍ය නම් ඒට අවශ්‍ය ප්‍රතිපදාව අපි සිද්ධ කරන්න ඕන. ඒ නිසා පින්නතුනි පින පමණක්ම ධානසිත පමණක්ම උපදවා ගැනීම තුලින් භාවය සකස් කිරීමට මඟ පෑදෙනවා. ඒ භාවයේ අවසානයේ සකස් කිරීමක් නිසා ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්ඛ දෝමනස්යන් වලට පත් වෙන. ඉපදෙමින් මරමින් මේ භව චක්‍රය තුල ගමන් කරනවා. මේක ඊටාම දාර්ශනික කාරණයක්. මේ ඊටාම ප්‍රඥා සම්පන්නව අවබෝධ කරගත යුතු කාරණයක්. මේ පටිච්ච සමුප්පාදයේ සඳහන් සංඛාර කියන වචන. එනිසා පින් රැස් කිරීම, පව් රැස් කිරීම, ධානසිත උපදවා ගැනීම තත්ත කතමේ අවිජ්ජාපච්චයා සංඛාරා පුඤ්ඤාභි සංකාරෝ අපුඤ්ඤාභි සංකාරෝ ආනිඤ්ඤාභි සංකාරෝ ධර්මයේ තුල විග්‍රහ කරලා තිබෙනවා නැවත මේ සඳහන් වෙනවා කාය සංකාරෝ වචී සංකාරෝ චිත්ත සංකාර කියලා වචන තුනක් කාය සංකාර කියලා කියන්නේ කයින් කරන කර්ම කයින් කරන කර්ම පින්නතුනේ අපි මොනවද කයින් කරන කර්ම? හොඳ කර්ම සහ නරක කර්ම, කුසල කර්ම සහ අකුසල කර්ම. කයින් කරන නරක පාප කර්මයන් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. ප්‍රාණඝාතයෙන් වැළකීලා, අදත්තාදානයෙන් වැළකීලා ආදී වශයෙන් කාම මිත්‍යාචාරයෙන් වැළකීලා කටයුතු කරන. ඒක කුසල් පැත්ත. මේ කුසලයන් දියුණු කර ගන්න ඕනේ. නමුත් කයින් කරන මේ කර්ම රැස් කිරීම නිසා පාප කර්ම ආදී රැස් කර ගැනීම නිසා සංඛාර කියන වචනයට යටත් කරලා තිබෙනවා. කයින් කරන කර්ම වචී සංඛාර කියලා කියන්නේ වචනයෙන් කරන කර්ම. හොඳ කර්ම සහ නරක කර්ම. වචනයෙන් කරන නරක කර්ම මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. වරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. වචනේ වැරදි විදිහට භාවිතා කිරීම. වචනේනුත් කර්ම රැස් කරනවා. ඒ වචනේ කර්ම රැස් කරන්නේ අවිද්‍යාව නිසා නොදැනීම නිසා. මේ විදිහට එකිනෙක කර්ම ප්‍රත්‍ය කරගෙන හේතුව කරගෙන ඊළඟ කර්ම උපදිනවා. චිත්ත සංඛාර කියලා සඳහන් කරන්නේ සිතින් කරන කර්ම. විසම ලෝභය, දැඩි තරහව, මිත්‍යා දෘෂ්ටිය. සිත මූලික කරගෙන කරන විවිධ කර්මයන්. මම මේ සදාන් කළේ පාප කර්මයන් පිළිබඳව අකුසල කර්මයන් පිළිබඳව මේ කර්ම රැස් කිරීම නිසා න භව ගමන සකස් වෙනවා සංකාරපත්‍ය විඥාන මේ විදිහට පින්නතුනි එකිනෙක කාරණය ප්‍රත්‍ය කරගෙන අවසානයේදී භවය සකස් වෙනවා භවපත්‍ය ජාති ජරා මරණ මේ ආදි වශයෙන් දුක්ඛ දෝමනස්යන් වලටපත් වෙනවා එනිසා අවිද්‍යා පත්‍චයා සංඛාරා පටිච්ච සමුපාදයේ සඳහන් වන මේ සංඛාර අවිද්‍යාව නිසා සංස්කාරයන් රැස් කරනවා අවිද්‍යාව නිසා සංස්කාරයන් රැස් කරන්නේ කයින් වචනයෙන් සිතින් කයින් වචනයෙන් සිතින් කයින් කර්ම රැස් කරනවා වචනයෙන් කර්ම රැස් කරනවා, සිතින් කර්ම රැස් කරනවා. ඒ වගේම අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර හැටියට සඳහන් වෙනවා. පින්කම් කරනවා, පව්කම් කරනවා, ධානසිත පදවා ගන්න. ධාන වඩනවා. ඒ සියල්ලම පටිච්ච සමුප්පාදේන සංඛාර කියන වචනය තුල විග්‍රහ කරලා තිබේ. සා භව ගමන නැවැත්ම සඳහා මේ භව ගමන සංසාරේ ඉපදෙමින් මැරෙමින් අපි මේ භවය තුල සසර තුල ගමන් කරන්නේ. ඒක නැවැත්ම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. තියෙනවා පැවැත්ම නැවැත්ම කියලා වචන දෙකක්. නිවන් දකිනා තුරාවට අපේ පැවැත්ම નિවැරදි කරගන්න අවශ්‍ය ධර්ම කොටාසයක් තිබෙනවා. ඉපදුනුදා පටන් මැරෙන තුරාවට ඉන් අනතුරුවට සසරේ නැවැත්ම තිබෙන තුරු අපි අපේ පැවැත්ම සකස් කරගන්නවා. පැවැත්ම નિවැරදි කරගන්නවා. බුදුරජාණන් වහන්සේ ඉලක්කගත කරන්නේ සත්වයා සසර දුකින් නිදහස් කර මේ නැවැත්ම ඇති කරන්නේ. ඒ නැවැත්ම අපේක්ෂා කරන අවස්ථාවවලදී මහන්සේ සඳහන් කරන්නේ පින්පව් ධානසිත උපදවා ගැනීම නිසායි අන විඥාණය සකස් වෙන්නේ. විඥාණය නිසායි නාම රූප සකස් වෙන්නේ. මේ විදිහට අනුරූපීව විග්‍රහ කරලා තිබෙනවා. ඒ නිසා පින්නතුණී ධම්මපදයේ සඳහන් වෙලා තිබෙනවා පුඤ්ඤපාප පහිනස්ස නත්ති ජාගරතෝ භයං. එවන් දකිනවා නම් පින්කම් පව්කම් දෙකෙන්ම තොර වෙන්න ඕනේ කියන. ඒ සඳහන් වෙන්නේ පින්නතුනි අපි හොඳ වැඩ නොකළ යුතුයි කියන කාරණය නෙමෙයි. පින්කම් නොකළ යුතුයි නෙමෙයි. අපි කරන සෑම ක්‍රියාවක්ම නිවන ඉලක්කගත කරගෙන සිද්ධ කරන්න ඕනේ කියලා. ඒ විදිහට ඉලක්කගතව ඒ දේ සිද්ධ කරනකොට අපිට ඉන් මෙහා තියෙන දේවල් සකසා ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් සරල නිදර්ශනයක් හැටියට අපි සඳහන් කරනවා නම් දාණය, දීමනා, පරිත්‍යාගය අපි සිද්ධ කරනවා නිවන ඉලක්කගත කරගෙන. නිවන ඉලක්කගත කරලා අත්හැරීමේ චේතනාවෙන් මේ ඉන් මෙහා වූ ප්‍රාර්ථනාවක් නැතිව නමුත් ඉන් මෙහා වූ සියලුම දේවල් අපිට ළඟා කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒක નિરાයාසයෙන්ම වින්නතු ලැබෙන දේවල්. ඉලක්කය සසරින් නිදහස් වීම, අත්හැරීම පුරුදු කිරීම. බලාපොරොත්තු විරහිත බව ඒකායන බලාපොරොත්තුව නිවන නැවැත්ම සසරින් නිදහස් වීම මේ ඉලක්කගත කරලා දන් දෙනවා සිල් සමාදන් වෙනවා භාවනා කරනවා. ඒ සඳහන් වෙන්නේ කෙලෙස් විරහිතව ක්ලේශයන්ගෙන් තොරව. නිසා පින්නතුනේ රහත් භාවයටපත් වුණාම රහතන් වහන්සේලා විවිධ ආකාරයෙන් සම්බුද්ධ වන්දනා ආදී වශයෙන් ධර්මදේශන මේ සියල්ලම කරනවා පින්කම්. නමුත් රහතන් වහන්සේලා විසින් සිද්ධ කරන ඒ දේවල් චාරිත්‍ර ධර්මයක් පමණයි. චාරිත්‍ර ධර්මයක් ක්‍රියාසිට පමණයි උපදින්නේ. විපාක සිතක් උපදින්නේ නිවන් දකිනා තුරාවට මින් මෙහා කටයුතු කරන සියලු දෙනාම සිද්ධ කරන විපාක සිත් සකස් වෙනවා. අභිධර්මයට අනුකූලව බැලුවහම. විපාක සිත සකස් වෙනවා රහතන් වහන්සේලා ක්‍රියාමාත්‍රයේ පමණයි ක්‍රියාසිත පමණයි. චාරිත්‍ර ධර්මයක් පමණයි. සම්බුද්ධ වන්දනාව සිද්ධ කරනවා විපාකයක් සකස් වෙන්නේ ධර්ම දේශනාවන් සිද්ධ කරනවා ධර්ම ශ්‍රවණය කරනවා විපාක සකස් වෙන්නේ. නාන්සේලා සසර නැවැත්ම ලබලා තියෙනවා. එනිසා පින්නතුනේ ඒ සංස්කාර ධර්මයන් රැස් කිරීම හේතුවෙන් විඥානය පහළ වෙනවා. සංස්කාර ධර්මයන් රැස් කරන්නේ අවිද්‍යාව නිසායි, නොදැනීම නිසායි. මේ විදිහට චක්‍රානුකූලව මේ ගමන් කරනවා. සපීතාම සරලව ප්‍රඥා ගෝචරව මේ කාරණේ අපි අවබෝධ කර ගන්න ඕන. මේ ශ්‍රවණය කරන පින්නතුන් සමහර වෙලාවට කල්පනා කරන්න පුළුවන්. එහෙනම් පින්කම් කිරීමෙන් වළකින්න ඕනේ. පින්කම් කිරීම සිද්ධ නොකළ යුතුද? එහාදී වශයෙන් විවිධ ආකාරයට කල්පනා කරන්න පුළුවන්. අපි කරන සෑම ක්‍රියාවකටම විපාකයක් සකස් වෙනවා පිළිතුර. රහතන් වහන්සේලාට පමණයි විපාකයක් සකස් නොවෙන්නේ. උන්වහන්සේලාගේ ක්‍රියාවක් පමණයි. ඒ නිසා යම් කෙනෙක් දානයක් දෙනවා නම් සීලය ආරක්ෂා කරනවා නම් භාවනා වඩනවනම් ඒ හැම වෙලේම විපාකයක් සකස් වෙනවා. එනිසා පුණ්‍ය අපේක්ෂාවකින් තොරව අපි සිද්ධ කරන ක්‍රියාවන් ඒවා කුසල පැත්තට සසර නැවැත්ම සඳහා නිවන ඉලක්කගත කරලා සිද්ධ කිරීම තමයි තා වටිනාම කාරණය ඒ තුලින් අපිට සසර නැවැත්ම සිද්ධ කිරීමේ හැකියාවත තිබෙනවා පැවැත්මක් තහවුරු වෙනවා පැවැත්ම සකස් වෙනවා පැවැත්ම නිවැරදි වෙනවා ඒ වගේම නැවැත්මත් ඒ විදිහටම අපිට ඊටාම ඉක්මන් කර ගැනීමේ හැකියාව තිබෙනවා එනිසා අද ධර්ම දේශනාව තුල අප පැහැදිලි කිරීමට උත්සාහ කළේ මේ සංඛාර කියන වචනේ පටිච්ච සමුපාදේන දෙවෙනි අංගය සංඛාර කියලා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල සඳහන් කරන්ට යෙදුනේ පින්, පව්, ධාන, කයින් කරන කර්ම, වචනයෙන් කරන කර්ම සහ සිතින් කරන කර්ම බව අපි අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධය සඳහා මේ ධර්ම දේශනා මහෝපකාරී වේවා. ඒ සඳහා පින්නතුන්ට උතුම් ප්‍රඥාව පහළ වේවා කියන ප්‍රාර්ථනා ඇති කරන ගන්නා ගමන් අද ධර්ම